අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශද්ධහා බුද්ධ සම්පන්න බිම්වත්නි අපි අදත් වැඩමුළුවේ දෙවෙනි දවසටත් ධර්ම සාකච්ඡාවක් සඳහා තම් පොදු කමඨාන් සුද්ධ කිරීමක් සඳහා වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඊයේ කියපු විදිහට අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු. ලැබෙන ඊට ප්‍රස්තාව අනුව සභාවේ ප්‍රශ්න වලට සාදර වෙලා අපි ඉල්ලා සිටිමු මේ උපාසක මහත්තයාගේ ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහ. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. මූල කර්මස්ථානය ආනාපාන සතිය. ගැටලුව ආනාපාන සතිය වඩමින් සිටින විට හුස්ම රැල්ල කෙරෙහි සිත පිහිටවා එහි වෙනස්කම් නිරීක්ෂණයේදී මුලින්ම දිග හුස්ම රැල්ල කෙටි හුස්ම රැල්ලක් බවට පත්වේ. පසුව වේගවත් වේ. ඉන්පසුව හුස්ම රැල්ලක් නොතේරෙන පරිදි නැතිවේ. සිත වෙනත් අරමුණු කරා ගමන් කිරීමක් නැති අතර නොදැනෙන හුස්ම රැල්ල පරීක්ෂා කරන්නේ කෙසේද? මේ සඳහා ඉතාමත් යටහත් පිළිතුරක් දේශනා කරන මෙන් ඉල්ලා සිටිමි. වහන්සේට දරුවන් සරණයි. මේක මූලධර්ම වශයෙන් නම් හොඳ ප්‍රශ්නයක්. නමුත් ප්‍රායෝගිකව බොහෝම සරල වැඩක්. ඒකට අටුවාචාරින් වහන්සේලා පෙන්ලා දෙනවා. සරුවච්චන් වහන්සේ ඉදිරිපත් කරපු හැම කමටහනක්ම වඩන්න වඩන්න ලොකු වෙනවා ආනාපානේ ඇර ආනාපානේ විතරක් වඩන්න වඩන්න සිුම් වෙනවා ඒක නිසා උගෝ දෙනකොට ඒක අල්ල ගන්න අමාරු වෙන්නේ මොකද ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ආනපනතික ඇසුර වැඩි වෙන්න වැඩි වෙන්න සියුම් වෙයි සූක්ෂම භාවයටපත් වෙයි කියලා ඒ නිසා අනිකුත් කමඨහන් එක මේක ආනපානේ විශේෂත්වයක් තියෙනවා ඒ සඳහා මේ වගේ ප්‍රශ්නයක් ආවොත් යෝගාවචරයෙන් දත යුත්ත නැත්නම් මේ ප්‍රශ්න තිබිය යුතු උත්තරේ පෙන්වන්නේ ගාන්ධාරයකට තට්ටු කරලා සද්ද ඉවර වෙනකන් අහගෙන ඉන්නේ කියනවා එතකොට ඒ සද්ද අඩුවෙන් අඩුවෙන් අවධානය වැඩි වෙලා අන්තිමට අපි නිහඬට අහුම්කම් දෙන්න පටන් ගන්නවා. නිස්සද්ද භාවයට අහුම්කම් දෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට තේරෙනවා අහනවයි ඇහෙනවයි කියලා දෙකක් තියෙනවා. සද්දයක් තියෙනකොට අපි ඒ සද්දේ අහනවා. ඒකට ඇහෙන සද්දයක් තියෙනවා. නමුත් සද්ද ඉවරනාට පස්සේ අපිට අහන්න පුළුවන් ඇහෙන දෙයක් නැති වෙන්න පුළුවන්. ඒක ලොකු අවධානයක්. ඒක තමයි අපි මේ ඉඳුරන් দমনය කරනවා කියන්නේ ඉඳුරන් ඉන්ද්‍රිය দমনය ශික්ෂණය කියලා කියන්නේ අහනවා නමුත් ඇහෙන දෙයක් නැහැ. බලනවා නමුත් පේන දෙයක් නැහැ. ආන්නේ ඒ තැනට ගියාට පස්සේ තමයි මේ අභ්‍යන්තර සහ බාහිර ආයතන අපිට පාලනය කර ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ආනාපාන කියන්නේ දැනෙනවා. ඊට පස්සේ දැනීම නතර වුණාට පස්සේ දැනීම පිළිබඳව මානසිකාර යොදව නමුත් දැනෙන දෙයක් නැහැ. දැනෙන දෙයක් තියෙන වෙලාවේ වගේම දැනෙන දෙයක් නැති වෙලාවෙත් මානසිකාරයේ පැවැත්විය හැක්කේය. සතිය පැවැත්විය හැක්කේය. සමාධිය පැවැත්විය හැක්කේය කියන එක තමයි සරුවචාන්සේ දෙන පණිවිඩය. ඒ නිසා අරමුණක් ඇතිකල්ලි පවතින සතිය අරමුණ අරමුණ විසීම ගෙවෙන කම්ම බලන ඉඳලා කොච්චරක් අරමුණක් නැති සතියක් අනාරම්මන සතියක් කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් අරමුණක් නැතුව තීති හිත කලබල කරගන්න නැතුව අනාරම්මන අනිමිත්ත සමාධියක් එහෙම නැත්නම් අරමුණක් නැතුව නමුත් මානසිකාරය යොදලා ඒ හිස්තන ඒ අවකාශය ඒ රික්තකය ඒ කෙලස් නැති තැන ඒ නිර්මල තැන මනුෂයාට දැක් ගන්න පුළුවන් ඒ කිසියම් ප්‍රශ්නයක් නැත්තේ නෑ මේ ඉදිරිපත් වෙන தത്വයට අපි අනවශ්‍ය සැක ඉපදවගත්තේ නැත්තම්. මොකද අපි යන පාර හොඳටම තේරෙනවා. මම ඔය ඉන්දිසල්ලා ඒ ඇමරිකාවේ අන්තිමටම කෙරුවේ පොඩි ළමයි පස් හය දෙනෙක් තියාගෙන මම දවස් 5ක් විතර ඒ ළමයික භාවනා කරා. මොනවාක්වත් නැහැ භාවනා කරනවා කියන එක නිකන් ඉඳගෙනවත් විනාඩියක්වත් ඉන්න බෑ. දඟලනවා, තෙල්ලම් කරනවා. ඉතින් ඒගොල්ලන් කියන පහසු වාඩි වෙලා ඉඳගෙන ඉන්න දිහා බලන්න කට්ටිය නිසද්ුණා මම ගානට අරට ගහනවා ඉවර වෙනකන් සද්දේ අහලා නිහඬේ හඬ මොකද්ද කියලා කියලා දෙන්නේ හැමදාම ප්‍රොජෙක්ට් එකක් ලියනවා ඒ ළමයි නිසද්දතාවයට අහුම්කම් දෙනකොට කොහොමද වැටෙන්නේ කියලා සද්ද තියෙනකොට අහුම්කම් දීලා ඉවර වෙනකම්ම ගිහිල්ලා බලන සද්ද ඉවරුණාට පස්සේ ඇහුවට ඇහෙන්න දෙයක් නැහැ නමුත් අහගෙන ඉන්නවා මානසිකාරය යොදනවා එහෙම නැත්නම් සතිය යොදනවා. එහෙම නැත්නම් සමාධිය යොදනවා. ඒකට පව දෙන්න පුළුවන් අරමුණක් නැද්ද? ඒක විශාල මේ අපේ ගමනට දත යුතු අස්පනා අපිට දත යුතු ප්‍රධාන ප්‍රකට ප්‍රසිද්ධ සාක්‍යයක්. අපි කවදාත් කරලා නැහැ. අපේ මුළු ලෝකෙම මෙතෙක් අපි ගත කරලා තියෙන ඉඳුරන් හා බැඳිච්ච අරමුණු හා බැඳිච්ච ලෝකයක්. ඉන්ද්‍රිය බද්ධ ලෝකය කියලා එකට කියනවා. දැන් අපි පුරුදු කරනවා අනින්ද්‍රිය බද්ධව එහෙම නැත්නම් අනාරම්මන බද්ධ විඥානයක් පවතින්න පුළුවන් කියලා ඒක හරියට ගුරුත්වාකර්ෂණය තියෙන තැනක ඉඳලා ගුරුත්වාකර්ෂණ නැති තැනකට ගිහිල්ලා ඉන්න පුළුවන්. ගංගන ගාමියාට නෙවෙයි අජටාවකාශ ගාමියාට ඉන්න පුළුවන් බව තේරුම් ගන්න. හැබැයි මෙහෙදි පුහුණු වෙන්න බෑ. ගරුත් ගුරුත්වාකර්ෂණය තියෙන තැනක ගුරුත්වාකර්ෂණය නැති එක පිළිබඳ පරිශන කරන්න බෑ. හැබැයි අපේක්ෂා කරගෙන යන්න පොළවෙන් හැතැම් හයක් එහාට ගිය ගමන් මේ වස්තු මෙහෙම හිටින්න ඔක්කොම පාවෙන්න පටන් ගන්නවා. මේ මිනිස්සුන් ඉන්න පුළුවන්. ඒ මේකට බුද්ධම බයයි. මොකද අපි මෙතෙක් හම්බ කරපු දේවල් මෙතෙක් අපිට මේ අනන්‍යතාවයේ දීමට ඇති කරපු දේවල් නැතුව මැරෙයි කියලා හිතාන හිටියේ මැරෙන්නේ ඔය මොනක්වත් නැතුණට මැරෙන්නේ ඇත්තටම කියනවා නම් වඩා සැප තියෙන්නේ මේ මේ ආම්බ කරපු දේවල් වලින් අයින් වුණාට පස්සේ. හැබැයි මේ ප්‍රශ්න මේ විදිහට අහන්න නැතු වෙන්න පුරුදු වුණාට පස්සේ. දැන් මේ තියෙන එකට ඉතින් ගිහිලා සැක කරලා. ඒක සාධාරණයි. ඒ කාටත් වගේ සිද්ධ වෙනවා. සැක දුරු කිරීමටයි ශාසනයක් තියෙන්නේ. සැක දුරු කිරීමටයි බුද්ධ සද්ධාව ඇති කරගන්න ඕන. සැක දුරු කරන්නයි ධර්ම વિશે සද්ධාව ඇති කරගන්න ඕන. සැක දුරු කරන්නයි සංඥා વિશે සද්ධාව ඇති කරගන්න ඕන. සැක දුරු කරගන්නයි ශබ්ද නැති වුණත් ආනපනෙ නැති වුණා සීලය කැඩෙන්නේ නැහැ කියලා දැනගන්න. එතකොට සීලය පිළිබඳ සද්ධාාවක් එනවා. එතකොට පේනවා මෙතනදී ත්‍රිවිධ පිළිබඳ සද්ධාව සහ සීලය පිළිබඳ විශ්වාසය තියෙනවා මේ ප්‍රශ්නෙට ලෑස්තිලා ගිය කෙනාට බොහෝම සාර්ථක මුහුණ දෙන්න පුළුවන්. ගංගන ගාමී කජටාවකාශ ගාමීක් බාටපත් වෙන්න පුළුවන්. ගුරුත්වයේ ඉක්මවලා අත්දකින්න පුළුවන්. ඒක නිසා අනිත් දවසේ මේක භාවනාවේ දියුණුවක් ප්‍රතිපදාවේ ඉදිරියක් කියලා මේකට ලෑස්ති වෙලා යන්න මෙතෙන් ගිහිල්ලා මොකද්ද කරන්න ඕන කියනවනම් කියන දේ මොනවත් නොකර ඉන්න කියන එක විතරයි. ඒක විතරයි අමාරු අපට. නිකන් ඉන්නනම් බෑ. ඒකයි අමාරු. මොකද ඒ තරම්ම මේ ලෝකයේත් එක්ක හැප්පිලා ලෝකයේත් එක්ක ප්‍රතික්‍රියා කරලා ලෝකයේත් එක්ක හෙට්ටු කරලා කරලා කරලා කරලා මොනවාක්වත් නැති තැනට ගියාට පස්සේ පුදුමාකාර වෙහසක්. මේකට තපස කියලා කියනවා. මෙතෙන්ද ගිහිල්ලා මොනවත් නොකර මේකට මුණ දෙන එකට කියනවා තපස කියලා. ඒ නිසා ලෑස්තිලා යන්න ඔය ඔය පළවෙනි පළවෙනි කඩේම් ඒ වගේ තුන හතරක් පන්නන්න තියෙනවා. පෙන්නුවාට පස්සේ තමයි ඒ අපට මේ යථාර්ථය කියන එක, පරමාර්ථ ධර්ම කියන එක, ඇති හැටිය කියන එක පේන්න පටන් ගන්නවා. අපිට මේ දන්න පිට තියෙන කට්ටේ මලකඩේ කඩාගෙන යන්න වෙනවා. මලකඩේ කඩන එක තමයි ওই දැනට සිද්ධ වෙන්නේ. ඒකට ලෑස්ති වෙලා යන්න මේක දිනුවක් බව සලකලා ඉදිරියට කරන් තියෙන්නේ වඩාත්ම ඕටෝ පයිලට් දාලා නිකන් ඉන්න එකයි තියෙන්නේ. ඒක කිව්වට කියන දෙයක් කරන දෙයක් නම් කියලා දෙන්න පුළුවන් නිකන් ඉන්න හැටි කියලා දෙන්න හරිම අමාරුයි. හිතා ගන්නවත් බෑ. ඒ තරම්ම මේ ලෝකෙත් එක්ක හැප්පිලා හැප්පිලා පුරුදු වෙච්ච නිසා I think වෙන වචනයක් නැති නිසා මම ඉල්ලා හිටිනවා. මෙතෙන් යන්න ලෑස් වෙලා ගිහිලා යමක් නොකර සිටීමේ හැකියාව බලන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව කරන විට තදින් සිත ඒහා බැඳේ. විනුඹ තැබීමේ සිට පා ඇඟිලි ස්පර්ශ වී හොඳින් සිහිය පවතී. ස්පර්ශ වීම දක්වා හොඳින් සිහිය පවතී. ඉක්මනින් සිත සමාධිගත වේ. පර්යංක භාවනාව. සිත ඇතුළටම නැමී පවතී. ඉක්මනින් හුස්ම නොදැනී ගොස් හිත ගැඹුරු සමාධියකට පත්වේ. රූප සංඥා චේතනා පහළ නොවේ. තදින් නිින්ද ගියාක් මෙන් දැනුණද සිත අවදීනි. දෙපාවල වේදනා දැනුණද එය බාධාවක් නොවේ. ශරීරයද මද වශයෙන් දැනේ. ඇතැම් විට ගැස්සී අවදි වන්නාක් මෙන් දැනේ. නිතර දැනෙන්නේ නිින්දගිය ස්වභාවයක් වුවත් සති සමාධි දෙක දැඩිව පවතී. මේ පිළිබඳව පැහැදිලි කර දෙන මෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි. සිත උපේක්ෂාවටපත් වී ඇතැයි යන අවබෝධය නිවැරදියි වටහා දෙනු මැනවි. ඔබ වහන්සේට නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරපු ප්‍රශ්නෙම දෙපැත්තක් පෙන්වනවා සක්මණේදීත් බරියන්කේදීත් තමන් ඉදිරියෙන් තියාගත්ත අරමුණ එහෙම නැත්නම් මූල කර්මස්ථානයේ හොඳටම දැකලා ඒක අනායාසයෙන් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් නොවන මට්ටමට ගියාට පස්සේ යෝගාවචරයට ගමන පටන් ගන්න එතනින් තමයි. අරමුණ බේනකම් මෙනෙහි කරනකම් තාම මේ පිටිය සකස් කරනවා විතරයි ගොඩනැගිල්ල පටන් ගන්නෑ. ගොඩනැගිල්ල පටන් අරගන්නේ ඉදිරියෙන් තියාගත්ත අරමුණ හුද්දට දැක දැක දන දන ගෙවම් කරාට පස්සේ සියල්ල සිද්ධ වෙනවා. අපි ධර්මදේශනා මතක් කරගත්ත විදිහට අපි මේ කයේ ගනුදෙනු ඇහ වහගෙන සද්ද නැත් තැනකට ගිහිල්ලා නහයට දිවට රස නොදී කයත් සක්‍රියව හොල්ලන්නේ නැතුව සචේතනික හොල්ලන්නේ නැතුව වෙන දේ දිහා බලන්න. ඉතින් වෙන දේ අන්තිම දේ තමයි හුස්ම දැන් ඒකත් නැහැ. කයේ හුස්මත් නැහැ. හැබැයි මැරිලා නැති බව දන්න. නිින්ද ගිහිල්ලා නැති බව දන්න. ක්ලාන්ත වෙලා නැති බව දන්න. මට ඉඳගෙන ඉන්න බව දන්නවා. දැන් තමයි කිසිම කර්මයක් සිද්ධ වෙන්නේ කිසිම චේතනාවක් නැහැ. නිර්මල නික්ලේශී ക്ഷേම භූමියකට හිතපත් කරලා තියෙන්නේ. මේක ලේසි වැඩක් නෙමෙයි. මේ මේ මේ කුණු සංසාරයේ මේ වගේ නික්ලේශී වේදිකාවක්, නික්ලේශී භූමියක්, නික්ලේශී දූපතක් දිවිනක් සකස් කරනවා කියන කමාරු. ඉති පුත්‍රයන් කියන උඹේ දිවන උඹ හදාගනින්. උඹට කවුරුත් හදලා දෙන්නෙත් නෑ, අනුන්ට හදලා දෙන්නත් එපා. ඒ නික්ලේශී භූමිය හදාගත්තට පස්සේ මේ ලෝකේ තියෙන කිසිම දෙයක් ඒකට අදාළ නැහැ. මේ ලෝකේ තියෙන හරියක් තියෙන කෙලෙස්මයි. තණ්හාමාන දිට්ඨි දිගින් නිස්සෘතමයි. අතෙන්ද ගියාට පස්සේ මේ ඇති කරගත්ත, උපයාගත්ත මේ නික්ලේශී తত্ত্বය ආරස්සා කිරීමයි යෝගාවචරණ තියෙන ප්‍රධාන වගකීම ආරස්සා කරන තාක් යෝගාවචරය ආරස්සා වෙනවා. මේ ධර්මයේ අරසා කරන තා ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී යෝගාවචරය අරසන යෝගාවචර මොන්නම කරත් ඇහැට කුණක් වැටෙනවා වගේ කැවෙන්න පටන් ගන්නවා අරස කිරීම සඳහා කරන්න තියෙන කිසිම චේතනාවක් පාල කරන්න එපා. මේක දිහා පූර්ණ අවදියෙන් මේකට එහෙමම යන්න ආරිනු. ධර්මතාවයට යන්න ආරිනු. හේතුඵල ධර්මයට යන්න ආරලා පූර්ණ අවදියෙන් බලනකොට තේරෙනවා ජීවත් වෙනවා කියන්නේ මෙන්න මේකට කියන්නේ. එතකොට සම්පූර්ණ gediya පිටිම ජීවත් වෙනවා. පූර්ණ අවදියක් තියෙනවා Taman කියලා කරන කිසිම දෙයක් නැහැ. හැම දෙෙම සිද්ධ වෙන මූලජාවයත් එක්ක ජීවත් වෙන්නේ. ඒ මූල ජවයේ තාව රූපයක් බාටපත් වෙලත් නැහැ, සද්දයක් බාටපත් වෙලත් නැහැ, ගඳක් රසක් පහසක් බාටපත් වෙලා නැහැ. මූල ශක්තියත් එක්ක එනවා. ඒ මූල ශක්තිය නිර්මලයි. ඒක නික්ලේශී. ඉතින් අර කුඩල කොට උඩ සිබ්බා වගේ අපි අර කෙලෙසොක් හිතපු හිත හිත හරි වෙහෙසකටපත් වෙනවා මේ නික්ලේශී තැනකට ගියාට පස්සේ. හිතන්නෙත් නෑ ඒක නික්ලේශී කියලා. හිතන්නෙත් නෑ මේක ප්‍රතිපදාවෙන් හම්බෙච්ච එකක් කියලා. හිතන්නෙත් නෑ මේක මේ අරසකල යුතුයි කියලා සැක පහළ වෙනවා. බිය පහළ වෙනවා. අනිශ්චිතතාවය පහළ වෙනවා. නීරසකම පහළ වෙනවා. ඒකට නිින්දට වැටෙනවා. නිින්දම නෙවෙයි ඒකට කියන්නේ හිත සැඟවි ගන්නවයි කියලා. ඉතින් ඒකෙදී හැම කෙනෙක්ම ආදුනිකයෙක් විදිහට මේකට හුරු වෙන්න ඕනේ කාටවත් ආරම්භක ශේෂයක් නැහැ හිතන. ඔක්කොම බිඳුවෙන් පටන් ගන්න. බිඳුවෙන් පටන් ගන්න මේ தත්තට මම කොච්චර වෙලා මේ උපයාගත්ත නිර්මල தත්ත්වය රැකගෙන ඉන්න පුළුවන්ද කියලා ඒකත් අහම්බයක් ඊට පස්සේ ඒක ආයෙ කෙලසෙනවා ඒකත් අහම්බයක් ආයෙ සද්ද වේදන ඇවිල්ලා කෙලසෙනවා හැබැයි මේ කෙලසුනට ස්ථිරහානියක් වෙලා නැහැ ටික වේලාවක් එහෙම බලනකොට ආයෙ නික්ලිෂී තත්ත්වයට යනවා මෙන්න මේ අහම්බුව සිද්ධ වෙන හිතට අරමුණු එන එකත් අරමුණු නැති වෙන එකත් නිසද්ද නිහඬ විවේකයට අනේකත් හිත ඇවිසෙන එකත් දෙකම දිහා හිතනද නොසැලෙන මනසකින් බලන්න පුළුවන් කියලා මේක හොඳයි මේක නරකයි කියන්නේ නැතුව අෂ්ටලෝක ධර්මේ කම්පා නොවන විදිහට මේ විවේකයක් හොඳයි අරමුණු තිබුණත් හොඳයි කියන එක පුරුදු කරනවා ඒක වචනින් ඔයිට වැඩිය කියන්න විදියක් නෑ ඒක තමයි මේ භාවනාව දියුණු කරනවා කියන්නේ තීසල ප්‍රශ්නෙමයි මම මේ දෙවෙනි ප්‍රශ්නේ විතරතු ටිකක් වැඩිපුර ලැබිලා තියෙනවා ඒ නිසා ඒක මම විස්තර කරන්නේ අරමුණු තියෙන තාක්කල් හිත කෙලසිලයි කියලා නිකා ලාවට මතක තියාගන්න. ජනසි සඳහන් කර තිනවා සනිමිත්ත වග්ගේ සනාරම්මන භික්කවේ උපජ්ජති පාපක අකුසල ධම්මා නෝ අනාරම්මන තස්මින් ඒව ආරම්භනේ පහිනේ තං අකුසලම් පහියති. අමානිනේ අරමුණක් නැතුව කෙලස් උපදින්නේ. උපදින තා කෙලස් උපදින්නේ අරමුණක් ඇතුව යම් විදියකට අරමුණ ගෙවම් කරා නම් ඒ අවදාල කෙලෙසේ ගෙවම් කරා. ඒ නිසා ආනාපානයත් එක්ක උපදින කෙලෙසේ ආනාපානෙ නතර වෙනවත් එක්කම නතර ඒ තව කෙලෙසක් එන්න දෙන්නේ නැතුව තව අරමුණට සාදර වෙන්නේ නැතුව ඒ ඇති කරගත්ත හිදස ඒ හිස්තන ඒ විවේකය ඒ විරාගය විරාමය ඒ විස්රාමයේ දිගට පවත්තන්න අපිට බුදුහාමුදුරගෙන් උපක්‍රම ණයට ගන්න වෙනවා මොකද අපි පුද්ගලිකව කරපු වැඩක් නෙමෙයි මේ. ඒක හිතට වද ගන්නයි මේ අපි කතා කරන්නේ. ඒකටයි කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ. ඒ නිසා උපයපුදී උත්හාන සම්පදාව ආරක්ක සම්පදා රසා කරගැනීමේ කලාව ක්‍රමවේදය උපයගත්තිකේ වටිනාකම දන්න කෙනාට තේරෙනවා. මොකද මේ උපයගත්තේ මොකද්ද කියලා අම්දවන්දනම් උපයගත්ත දේ පිළිබඳව සැකනම් එයාට ආරක සම්පදාවක් ඉන්නේ එයා බය වෙනවා ආයෙසරයක් අරමුණක් හොයන්න යනවා. අර පෑදීදියට ආයෙ බොරදී දාගන්නවා. ආයෙ අනාකූල වෙයි ආයෙ ආකූල කරගන්නවා. එහෙම නැත්නම් හිත නින්දට වැටෙනවා. එහෙම නැත්නම් කලබල වෙලා නැගිටලා යනවා. අන්නේ මොනවාක්වත් කරන්නේ නැතුව මේක සිද්ධි කරනවා වශී කරනවා උරු කරනවා කියන එක තමයි මේකට උපදේශයක් වශයෙන් දෙන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා ආනාපාන සතියේ ආස්වාස සහ ප්‍රාස්වාස දෙස බලා සිටින විට නාස්පුඩු අග ආස්වාස සහ ප්‍රාස්වාසයේ දිග වශයෙන් කෙමෙන් කෙටි වී කෙටි වී යන බවක් විදක ආස්වාසයත් ප්‍රාස්වාසයත් ඉතා ඉක්මනින් ඉක්මනින් සිදුවන බවත් නිරීක්ෂණය කළෙමි. තවද හුස්ම තුනී වී ගිය පසු හුස්ම ගන්නා බවක් නොදැනේ. ශරීරය සියුම් ලෙස පැද්දීමට පටන් ගනී. එහි සිත යොදවා බලන් ඉන්නා විට සැපයක් පවතී. මා විසින් මේ අවස්ථාවේදී කුමක් කළ යුතුද? මේ මේ ලියන එකනටත් මම හිතන්නේ විශේෂයෙන් කියන දෙයක් තියෙනවායි කියලා. මේ ප්‍රශ්න ලියන තුන් දෙනාම නියුන් සහෝදරයෝ වගේ සහෝදරියෝ වගේ මට පේන්නේ. ඉතින් ඉස්සර දෙකට කියපු උත්තරේ ප්‍රමාණවත් වෙනවයි කියලා මම හිතනවා. ඉතින් නමුත් මම මේ තුන්වෙනි ලියුපිකනට ආරාධනා කරනවා ඒකෙන් උත්තරේ ලැබෙන්නේ නැත්තම් කරුණා කරලා මේ ප්‍රශ්නේ නැවත වර්ණගණ්ඩේ කියලා මොකද්ද විශේෂයෙන් දත යුත්තේ කියලා. එහෙම නැත්නම් අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. ඒකෙම ලියලා තියෙනවා සක්මන් භාවනාවේදී වම් පාය හා දකුණු පාය පොළවේ වදින ආකාරය විලුඹේ සිට ඉදිරියට තෙරපෙන ආකාරය හා බැලිකට පයට පෑගී පොළවට තෙරපෙන ආකාරය හොඳින් දැනේ. මෙවිට සිත තැන්පත් වේ. මෙම ක්‍රියාව ආයාසයෙන් තොරව දැනීමට පටන්ගෙන එවිට පාවෙන ගතියක් හා මා විශාල පුද්ගලයෙකු ශරීර ප්‍රමාණයෙන් ලෙස දැනීමට පටන් ගනී. මා විසින් කුමක් කළ යුතුද? වහන්සේගේ ඉතා කරුණාවෙන් මේ පහදා දෙනමින් ඉල්ලා සිටිමි. වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වේ. එතනදී අනායාසයෙන් යනවන මොනම ආයාසයක්වත් දාන්න එපා. ආයාසයට දාන්න සංස්කාර කියලා. අබ්බේ සංඛාරා දුක්ඛා. ඒ ඒ අචේතනිකව යන එක තමයි භාවනා වෙන්නේ මොන හරි චේතන දැම්මොත් කර්ම රැස් වෙන්න පටන් ගන්නවා චේතනා භික්කවේ කම්මං වදාමි ඒ නිසා දැන් අර මෙනෙහි කරලා කරලා කරලා අනායාසයෙන් ඉබේ කර දෙන මට්ටමට සක්මන යන්න පටන් ගත්තා නම් ඒ කියන්නේ දැන් Tamanට තියෙන්නේ මේ ඇති කරගත්ත එකලස ඇති කරගත්ත මේ අනායාස ගතිය වැඩි වේලාවක් හිතට පුරුදු වෙන්න ඕනේ චේතනාවකින් තොරව ඉසල චේතනාවක් ඇතුව තමයි ධක්මං කරන්නේ. නමුත් චේතනාවකින් තොරව මේ ශරීරය වැඩ කරන හැටි යන්න රින්නේ. එතකොට විතරයි මේ ශරීරය සමබර හැම චේතනාවකින්ම අපි මේ ශරීරය සහ මනස විකෘති කරනවා. චේතනාවකින් කරන්නේ සමූහයක් දෙනකොට එකක් තෝරලා ගොඩක් ප්‍රතික්ෂේප කරන එක. ඒක තන්නේ ක්‍රම වහකෑමක්. එකක් තේරුවොත් විශාල ප්‍රදේශයක් ප්‍රතික්ෂේප කරන්න වෙනවා. ඒ නිසා චේතනා විරහිතව ඉන්නවා කියන්නේ එන දේ සියල්ලටම එන්නයි. අපි කවදාක ජීවිතේ කරලා නැහැ. අපි හැම වෙලාවෙම සමූහයක් ලබන්න තරම් වාසනාවක් තියෙනවා. නමුත් ඒක කවදාකවත් තොරණ දන්නේ බැනලා එකක් අල්ලනවා. අල්ලපු ගමන් සමූහෙම අපිට අහිමි වෙලා යනවා. ඥානපෝනික ස්වාමීන් වහන්සේ පොතේ ලියලා තියෙනවා. ඒ අහිමි වෙච්ච දේ ගියා ගියාමයි ආය කවදාකවත් ගන්න බෑ. ඒකට තෝරන්නේ නැතුව සමුහෙම දිහා බලانے හිටියොත් ඇති හැටිය ප්‍රകൃතිය යථාව දර්ශනය තේරෙන්න පටන් ගන්නවා. හැබැයි ඒකට ගොඩාක් වෙලා ඉන්න ඕන එකට හුරු වෙන්න. යමක් නොකර සියල්ලම සිදු වෙන්න ඇරලා බලන්න. ඒක තමයි මම අර ඉස්සල් ප්‍රශ්න දෙකටත් උත්තර වශයෙන් මේ ඉදිරිපත් කළේ. ඉතින් එතෙන්ද ගෙනියනකම් නම් ප්‍රයත්නයක් තියෙනවා. එතෙන්ද ගෙනියනකම් චේතනාවක් තියෙනවා. එතෙන්ද ගෙනියනකම් ප්‍රතිපදාවක් තියෙනවා. කරලා කරලා මේක පදන් වුණාට පස්සේ ඒකට එහෙම යන්න ඇරලා බලන ඉන්න එක තමයි ශක්තිනිති කරන්නේ. අති ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෙම ප්‍රශ්නය ඊයේ ධර්මදේශනාව ඇසුරින් පුද්ගලයාගේ අභ්‍යන්තර සහ බාහිර ආයතන එක් කරන්නේද කුමන ඒවා එක් කළ යුතුදයි තීරණය කරන්නේද විඥානයේ ඔබ වහන්සේ හොඳින් පහදා දුන් සේක. කටුකුරුන්දේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ පටිච්චසමුප්පාද විවරණයේදී විඥාණය සහ නාම රූප එකිනෙකට හේතු කර සිට වූ බටකොටු මිටි දෙකකට උපමා කර ඇත. ඒ දෙක අන්‍යෝන්‍යව හේතුප්‍රත්‍ය වෙමින් ක්‍රියා කරන බවද දියසුලියක් වැනි බවද පවසා ඇත. මේ කාරණේ විග්‍රහ කොට පහදා දෙනමින් ඉතා ගෞරවයෙන් ඉල්ලමි. මූලධර්මීය පැත්තකට යන්නේ නම් සවස ධර්ම දේශනාවට ඇතුළත් කරන ලෙසද ඉල්ලමි. ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ඔය ජාතක මේක ධර්ම දේශනාවට හේතු කරන එක තමයි මගේ මතයත්. මොකද මේ භාවනා කරන අත්දැකීමක් නෙවෙයි මේ කතා කරන්නේ දේශනා කරපු බෞද්ධ ඥානයක් නැත්නම් මූල ධර්ම දැනුමක් එක. ඒ නිසා අපි දේශනා මාලාවට මේක ඇතුළත් කරන්න බලාපොරොත්තු මේ ප්‍රශ්න වෙන් කරලා තියාගන්න. ලිඛිතව යොමු කර තිබෙන ප්‍රශ්නය තමයි. ඔව් අපි පැය භාගයක විතර කාලයක් කරගෙන තියෙනවා. පැය භාගයකට අඩුයි. ලිඛිත ප්‍රශ්න සඳහා අපි වෙන් කරගත්ත කාලය තව තියෙනවා විනාඩි 35ක් විතර වගේ. ඒ නිසා ආරාධනා කරනවා සභාවේ වෙන මොනාරි තමන්ගේ භාවනාවට අදාළ වෙන සාකච්ඡාවට ගැළපෙන දෙයක් තියෙනවා කරුණාකරලා ප්‍රශ්න ස්වරූපෙන් ඉදිරිපත් කරන්නයි කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ. චිත්ත අකර්මණ්‍ය වුණාම කොමකද කරන්නේ? කොහොමද ඒක නියෝජනය කරන්නේ? මොකෙන්ද නිදර්ශනය කරන්නේ හිත අකර්මණ්‍ය වුණා කියලා? يعني සුසුම් රැල්ල නිල වෙලා ගිහිල්ලා ආස්වාස ප්‍රස්වාසය සියුම් වෙලා ගිහිල්ලා ඒ කිස් අවකාශයේ වගේ ඉන්න වෙලාවක ඒ කියන්නේ මම දිගටම ඉන්න වුණොත් ඒ කියන්නේ කිසිම අරමුණක් නැහැ කිසිම ඒ වෙලාව නිකන් හිත අකල්මන්නේ කියලා තමයි හිතෙන්නේ. ඒක තමයි ඒක ඒක ඒක නිසා අය අකර්මණ්‍ය භාවයක්ද ඒකේ තියෙන්නේ ඒකට සරුවච්චන්හන්සේ යොදන වචනේ ක්‍රියාහිත කියලා. කිසිම දෙයක් ක්‍රියා කරන්නේ ක්‍රියා කරන්නේ නැතිලා තමයි ක්‍රියාහිත කියන්නේ. ක්‍රියා කරන්නේ කියන්නේ කෙලස් නැහැ. ක්‍රියා කරන තා කෙලස් තියෙනවා. ඒ නිසා ඒ වෙලාවේ රාගේ නැහැ, ద్వේෂේ නැහැ, බෑ මෝහේ තියෙනවා. මේක අකර්මන්නේද, මෙතෙන් නින්දට වැටෙයිද, මොකද වුනේ කියන මෝහේ තියෙනවා. ඒ මෝහේ නැති කරන්න තියෙන එකයි එතෙන්ට ලෑස්තිලා යන්න ඕනේ. මෙතන මෝහෙට එන්න දෙන්න එපා. මේ රාගය ද්වේෂය නැති කරගත්ත ප්‍රතිපදාවෙන් ඒ නිසා මෙතනදී අවදි භාවය ඇති කරගන්න වෙනවා. ඒ අවදි භාවය ඇති කරගන්න ਸਰවචනanse සඳහන් කරලා තියෙනවා මේක ප්‍රමෝදයක් කරගන්නයි කියලා. එහෙම ප්‍රමෝදයක් නොවුනොත් අයිස් පෙට්ටියට දාපු බටර් ටිකක් වගේ ඔක මිදිලා හිත ලෙසලා යනවා. එතකොට අර උපයාගත්ත වටිනා සම්පත සමාදම් වෙන්නේ නැහැ. නිසා මේක උපයන්න ගත්ත මහන්සිය තේරෙන්නේ අපිට චිත්ත පීඩාවක් ආපු වෙලාවට. මානසික අසහනයක් ආපු වෙලාවට මෙන්ටල් ඉම්බැලන්ස් එකක් ආපු වෙලාවට මේ කවදාකවත් ගන්න බෑ. දැන් මේක හම්බුනාට පස්සේ මේක අකර්මන්නේ කියලා ගුණ හරපෙකින් බයි. ඉතින් ඊට පස්සේ ඌගෙට එන්නේ ආයේ. ඒකට කියන්න කියනවා මේ ක්‍රියා හිතක් රහතන් වහන්සේගේ හිත. එහෙම නැත්නම් රාගෙන් ද්වේෂෙන් මෝහෙන් ඇවිසිච්ච නැති හිත. ඉතින් නැති වෙනකොට විඥාණයට පොහොර නැතුව යනවා. විඥාණයට ආහාර නැති වෙන. ඉතින් යා මොනවා හරි දහංගටයක් දාලා අපි ක්‍රියාවත් කරන්න හදනවා. චේතනාවක් දාන්න හදනවා. මොටිවේට් කරන්න හදනවා. ඒක තමයි කෙලස් කියන්නේ. ඒ ඒ ක්‍රියාවත් කරන්න හදන කමට අපි ඇක්ටිවේට් මොටිවේට් කරන්න හදන එක තමයි කෙලසෙනවයි කියලා කියන්නේ. ඒ නිසා පිරිසිදුකම උපයවුවට ඒක ආර ආරස කරන්න දන්නේ නැත්නම් ඒ කෙනා විසින් මේක කෙලසෙනවා. ඒකට අවිද්‍යාව කියලා කියනවා. එනිසා එතන ගියාට පස්සේ සරුවචන සඳහන් කරලා තියෙනවා මේක ප්‍රමෝදයක් කරගන්නයි කියලා. ඒක විශ්ින් ප්‍රමෝදයක් නෑ. එහෙම ප්‍රමෝදයක් කරගත්තේ නැත්නම් නින්දට වැටෙන නිසා මේක ප්‍රමෝදයක් කරගන්න ප්‍රීතියක් කරගන්න පස්සද්ධියක් කරගන්න සති සම්පජඤ්ඤය කරගන්න සුඛයක් කරගන්නයි කියලා. ඒ නිසා මේ මේ ලැබිච්ච දේ මුස්පේන්තුව කාලකණ්ණිකම තනි වීමක් පාළ වීමක් අතපල්ලි වැටීමක් කියලා හිතන්න පුළුවන්. එනතම මේක ප්‍රමෝදයක් ප්‍රීතියක් පස්සද්ධියක් සති සම්පජඤ්ඤයක් සුඛයක් කියලා හිතන්න පුළුවන්. යෝනිසමනසිකාරය කියලා කියන්නේ ඒක ප්‍රීතිය ප්‍රමෝදයක් කියලා ගන්න එක. එයාට සත්පුරුෂය කියලා කියනවා. එයාට මේක සද්ධර්මයේ බාටපත් වෙනවා. දැන් මේ කම්මැලි නීරසයි කාකාරී අයියෝ කචුකුචු කරන පටන් ගත්තා නම් අයෝනිසමනසිකාරට වෙනවා අසත්පුරුෂයෙක් වෙනවා අසත් ධර්මයක් බාටපත් වෙනවා. ඒ නිසා මේ දීපු දේ බාර ගන්න ස්වරූපය අපි ඒකට සම්මා දිට්ඨි කියලා කියනවා. එහෙම නැත්නම් අපි සම්මා සංකප්ප කියලා කියන්න පුළුවන්. මෙතන කවුරක්වත් නැහැ ඒක අත්දකම නැති කෙනෙක්. හැම කෙනාම මේකට මූණට කියලා ගන්න එකයි කරන්නේ. කම්මැලි, පාළුයි, නීරසයි, ඒකාකාරී, අකර්මණ්‍යයි. මොකද අපි ඉඳලා තියෙන්නේ කර්මණ්‍යතාවයේමනේ දිගටම කෙලෙස් එක්කනේ. ඒ නිසා කෙලෙස් නැත්තඳ උරු වෙනවා කියන එක අබුද්ධෝත්පාද කාලේක කොහොමඩක්වත් බෑ. බුද්ධෝත්පාද කාලේක උනත් ලැබුණාට පස්සේ ඒක තේරුම් කරගෙන ජීවුණොත් අනිත් දවසේ භාවනා කරන්න ඉස්සෙල්ලා ඒ වෙලාවට උදව් වෙනවා. ඒත් ලෑස්තිලා යන්න ඕනේ. ලෑස්තිලා ගියේ නැත්තම් ඒකට මූණට කෙල ගහන්න ඉඩ තියෙනවා. මූණට ඇඟට උණු වතුරක් කරන්න ඉඩ තියෙනවා. අසුබ දිනකා සුබ දසුණක්සේ ඇයිදෝ යලියාවේ ඔබේ අරම පිළිගන්න ඉඩක් නැහැ. කියන දැනට මට එන්න ඉඩක් නැහැ. ඒ නිසා මේ අසුබ දිනකා සුබ දසුණක්සේ ඇයිදෝ යලියාවේ කියලා අහනවා. ඉතින් ඒ අසුබ දිනකා සුබ දසුනක්සේ ඇයිද යලි ආවේ කිව්වත් යලි නාවේ කිව්වත් එකම අදහස තියෙනවා. මේක හරි අමාරුයි. ඒක සමහරුට ජම්මෙම එනවලු ඒකට මේකයි බුදුහාමර පෙන්වන්න හදන මේක අල්ලගන්නේ කිව්වහම ඥානගතවම අල්ලන පිරිසක් ඉන්නවා. සමහරක් අල්ලන්නෙම නැහැ. ඒකොල්ලෝ ඒක නිතරම කම්මැලිකමට දාගන්න. පාළු ගතියට දාගන්න. පරාජයට දාගන්න. අතපල්ලේ වැටෙනවා කියලා දාගන්න. රහෙන් තල්ලු වුණා කියලා දාගන්න. දාලා ඉතී මම මොකද ඊගාට කරන්නේ? මොනවා හරි ඒක කෙලස ගන්න ක්‍රමයක් අහනවා මගේ. මම නම් දෙන්නේ නැහැ. කොහොමඩක්වත් මගේ වෙන්නේ නැහැ. මම අහන ප්‍රශ්න වලින් 140ක් විතර වගේ ඔන්න ස්වාමීන් වහන්සේ සුද්ධ කරගත්ත දැන් දෙන්න මට මේක කෙලස ගන්න දෙයක් කියලා මගෙන් අහනවා. දැන් ඒ අහන ප්‍රතිශතය එන්න එන්න වැඩි. අලුත් අයගෙත් තියෙනවා පරණ අයගෙත් තියෙනවා පිටරට ඉන්න අයගෙත් තියෙනවා මෙහි ඉන්න අයගෙත් තියෙනවා අබෞද්ධයන්ගෙත් තියෙනවා ඒක මම බොහෝ සතුටු කාරණාවට මම බාර ගන්නවා නමුත් කිසි කෙනෙකුට ඒක හැන්ඩල් කරන්න තේරෙන්නේ නැහැ මොකද ඔක්කොම කරන්න හදනවා කරපු ගමන් අවුල් වෙනවා ක්‍රියා හිතක් ඇති කරගන්නවා ක්‍රියා හිත කියලා කියන්නේ මේ ලෝකෙම කෙලෙසයන්ගෙන් ආකීර්ණ වෙලා නැතුව කෙලෙසයිත ලෝකේ ඉන්නවා ඒක අරස කරනවා කියන එක ඒක හැබැයි ඒකේ ඒ ආරසකන ශිල්පේ ආරසකන ක්‍රමවේදේ වයසම තරඳා පවතිලා නැහැ. ඥාන පිරිමකම රඳා පැවිදිලත් නැහැ. පැවිදි උපවිදිකම රඳා පැවිදිලත් නැහැ. සත්පුරුෂයාට කියනකොටම තේරෙනවා මෙන්න මෙතනයි බුදුහාමස වැඩ ඉන තැන කියලා. අසත්පුරුෂයාට තේරෙන්නේ නැහැ නිවන කියලා රත්තරම් පාට එකක් ඇති. ඒකට ඉනිමගකින් යන්න ඕනේ. ඒකේ රැස්සෙහි දෙනවා. ඉතින් ඒක බලාගෙන යන්නේ කාට මේක දකින්නට හිතෙනවා ඔලිම්පික් ගිහිල්ලා දෑකට ගෝව ගෙඩියක් හම්බුනොත් කොහොමද ආ මේ ඔච්චර කරලා ඇවිල්ලා මට හම්බුනේ ගෝව ගෙඩියක්ද කියලා අන්නේම තමයි නිවනට ගිය කෙනාට සිද්ධ වෙන්නේ මොකද මේ අන්දලා තියෙන ඇඳිල්ල අපට මේ නිවන කියලා අපිට පෙන්නලා තියෙන දේ කවදාකවත් දැකපු නැති කෙනෙක් පෙන්නලා දීලා තියෙනවා අන්ධකාරයේ අතින් අතට මල්ලට්ටියක් යනවා වගේ යනවා ඉතින් අපි ඒක හොයනවා මේ ඇවිල්ලා බාහිර ගන්නෙ නැහැ. මේකට නම් නිවන කියන්න බෑ ඇත්තටම. නමුත් මේකේ තියෙනවා ඒ රසෙ. මේ ක්‍රියාශක්තිය තියෙනවා. ක්‍රියා හිත තියෙනවා. කවදාවත් කවුරක්වත් එතනින් මේක නිෂ්ඨාවක් වශයෙන් අරසකල යුක්තක් වශයෙන් හිතන්නේ ඒක නිසා එතනදී සර්වඥාන්සේ පැහැදිලිවම පරතෝ ഘോഷය ඇහෙන්න ඕන. කවුරු හරි ඇවිල්ලා කියන්න ඕනේ. ඒක සරයක් ඇහිලත් බෑ. තුන් හතර සැරේ හත් අට සැරේ ඇහෙන්න ඕනේ. මේ උපයා ගන්න පුළුවන් අරසා කරන්න බෑ. එතකොට තේරෙයි ඒක හම්බෙන්නේ පරියන්කේදී විතරක් නෙමෙයි සක්මණේ විතරක් නෙමෙයි යනකොට එනකොට කනකොට බොනකොට අත නමනකොට අත දිග ගන්නකොට වැසිකිලි කැසිකිලි කරනකොට කතා කරනකොට නිස්සද්ද වෙනකොට සෑම තැනම ඔක තියෙනවා. ඒකට එහෙම දකින්නේ සාදරෙන් බැලුවොත්. මේක නැදකින්න ඔබතන් කියන බැල්මෙන් බැලුවොත් පේනකොටම අපි හිතන්නේ මේක මොකක් හරි විනෝදාංශයකට මොනවා හරි ක්‍රියාවකට හිත දාලා අරක කෙලෙසටකොට ඒක නිකන් මුසුප් වෙනවා. මට එන්නේ කියලා ආරාධනා කරලා ගියා ගෙදරට යනකොට එපයි කියලා. ගෙදර යනකොට බාර ගන්න කැමති නැහැ. මේක අනාත්ම ධර්මයක් නිසා හිත නරක කරගන්නේ ආයෙසරයක් භාවනා කරනකොට ආයෙත් එනවා. කවදා හෝ මේකට සාදර වෙනකන් ඉතින් ගන්න දිනුව යනවා. නැවතත් මං කියනවා මේක නිවන නෙවෙයි. නමුත් මෙතන වැඩ කරන්න දන්නේ නැත්නම් අපි අනිවාර්යයෙන්ම නිවන පැත්තක තියෙදි වෙන පැත්තකට හැරෙනවා. තේරුණාද? ඒ කියන්නේ ඒක අවුල් කරන්න එපා. යමක් නොකර ඉන්න පුළුවන් උපරිමේ පරිත්‍යාග කරගන්න. යන්න අරින්න. ඒක තමයි උදකලාව කියන්නේ. ඒක තමයි විවේකී කියන්නේ. ඒක තමයි විස්රාමයේ කියන්නේ. ඒක තමයි විරාමයේ කියන්නේ. ඔය වෙලාවේ විතරයි හිත ඉසුගුලන්නේ. අනික හැම වෙලාවෙම මේක රබර් පැටිය දෙකට ඇද්දා වගේ පුදුමාකාර වදයක් අපි දෙන්නේ මේ ශරීරයට. හැම වෙලාවෙම දෙබි දෙතෑවර ගතිය. ඉතින් ඒ දිගට ඉන්නකොට මේ මනුස්සයා මමනුසෙක්. මොනම විදියකට සාධාරණ මනසක් නැහැ. මෙතන ගියාට පස්සේ කිසිම ආකර්ෂණයක් නැහැ, විකර්ෂණයක් නැහැ, අරමුණකුත් නැහැ. නමුත් එකම දේ පාළුව. මේ හුදේකලාවට පාළුව කියනවා loneliness aloneness. loneliness කිව්වොත් බෙහෙත් ගන්න යන්න වෙනවා ඉස්පිතාල. asylum. aloneness එක දන්නවනේ මේක alone කියලා අන්න බුදුහාමුදුරුවෝ නිසා මේ මෙතික් කල් තිබුණ දේ මට දැන් ලාභයක් වශයෙන් බර්ත් රයිට් එකක් විදිහට ජම්මලාභයක් වශයෙන් ලැබිලා තියෙනවා මට දැන් හුදේකලාව තේරෙනවා ආනේ හුදේකලාව දුන්නට බාර ගන්න කැමති නැති මනුස්සයර තමයි පෘතජනයි කියන්නේ සීක පුද්ගලයි කියලා කියන්නේ ඔක්කොම කරබල අතර මේ හුදේකලාව තියෙන බව අත්දකිනවා තාම සමාදන් වෙලා නැහැ තීරුම් ගන්නවා කවුරු ගහ බැන ගත්තත් මොනවා කරුවත් හුදේකලාව තියෙනවා දැන් ඔය දැක්ක පරියන්කේ නම් සක්මනේ දකිනවා ඒ දින්ද වැඩ කරනවා දැන් අන්තිමට බලනකොට පේනවා මේ හුදෙකලාව අඳුරගත්තට පස්සේ අනික් සියල්ලම ඇටි හැලෙන්න ගන්න. ඔක්කොම වඳ වෙන්න ගන්න. ඔක්කොම විරංජන වෙන්න ගන්න. ඔක්කොම නිෂේධනය වෙන්න පටන් ගන්නවා. දැන් මේ හුදෙකලාව අඳුරගත්තේ නැති නිසා අනිත් දේවල් මෙච්චර ලොකුවට වටිනාකමකට චිත්ත පීඩාවල් වශයෙන් ලොකු දේවල් වෙලා තියෙනවා. මේක හඳුනා ගැනීමේ කටයුත්ත විතරයි මේ හුදෙකලාව උපයන්න දෙයක් නෑ ඇත්තටම අපිට ස්වභාවයෙන්ම ලැබිච්ච දෙයක්. විශේෂයෙන්ම අවුරුදු 6 වෙනකන් ඕනම ළමෙක් ඉන්නේ ඔන්න ඔය නිවන් தත්ත්වේ තමයි. ඒ නිසා අපි දන්නේ නැති දෙයක් නෙවෙයි මේ. මේ උගත්කම හරහා තමයි යෝග කක්ක කරගත්තේ. ඔක පහගගත්තේ. මේ භාවනාවෙන් ආයෙසරයක් ඒ හැව ගලවලා දාලා අර ලදරු මනසට ආධුනික මනසට ළමා මනසට ගිහිලා දැන් වෙලා තියෙන එක රැක ගන්න දන්නේ නැහැ. මොකද අපි ඇබ්බැහි වැඩි. රුචර්ෂිකම් වැඩි. පෞෂත්ව ලක්ෂණ වැඩි. කර්මජාව වැඩි. ඒව කොහොම සංස්කාර කියලා ගන්න පුළුවන්. නිසා මෙතන විසංඛාරගතව බලන්න. සංස්කරණයක් වෙන්න එහෙන් දඟලනවා මෙහෙන් දඟලනවා ආරාදහස එනවා මේ නාම යෝජනා ඉදිරිපත් කරනවා මේ සේරටම පොදු නම කෙලස්. කෙලසෙන්නේ නැතුව ඒක හේම තියාිනවා කියන එක ඒක හරියට මේ පහටක් ගඳක් රසක් හැඩයක් නැති වතුරට ඒක ඒ විදිහට නඩත්තු කරන්න බෑ. වතුරට මොන්න පාට දැම්මත් මොන්න හැඩේ දුන්නත් මොන්න ගඳ දුන්නත් රස දුන්නත් කෙලසෙන. වතුරේ පිවිතුරු ගතියෙන් එලි කරලා තියනව තිබ්බ ගම මොකක් හරි එකේ ආකීර්ණ භාවයට කෙලස් භාවයටපත් වෙන නිසා ඒ වතුර ඉන්ජෙක්ෂන් වලට ගන්න වතුර සම්පූර්ණ ඩිසින්ටෙක් කරලා උලංගම දෙන්න තියාගෙන ඉන්නවා. ඒ නිසා ඒ සීල් කිරිල්ලක් තියෙනවනේ ඒකට තමයි සීල කියලා කියන්නේ. ඉක්මීම කියලා කියන්නේ සීල් කරන එක. සීල් සහ සිල් ළඟ ළඟ යන වචන දෙක තියෙනවා. ඒ සීල් අරක්කුත් තියෙනවා. ඒක සීල් කරලම තියෙනවා. නැත්නම් ඒකත් උලඟ යනවා. ඔක්කොම එකම අදහස තියෙනවා. මේක එලි කරපු ගම බාෂ්පීකරණය වෙනවා. ඒ නිසා මේක උපයාගත්ත කෙනා ඒක වටිනාම දේ විදිහට මේ හුදකලාව රකිනවා. නාගෙක් මේ නාගමාණිකය රකින්නවා කිකිලියක් බිජුවට රකින්නසේ මේක උපයාගත්ත දේ රකින්න මනුස්සයා දිහා හැරෙනකොට කිය හැකි මෙයා තලතුණා කෙනෙක් මෙයා මොකද්ද ආරසා කරනවා අනිත ඔක්කොම හම්බ කරන්න හදනවා මෙයාගේ තියෙන එකයි හික්මීම විතරයි හම්බ කරන්න යන්නේ හම්බ කරන හැමදේම කක්කා ආය කතා කරන දේ අසුචි අත්තට වඤ්ඤා අසුචි මනුසා මේක ලැබපු දේ හරියට කාන්තාවගේ පතිවෘතා වගේ නැත්නම් කුමරි බඹසර වගේ ඒක අරසා ගැනීමෙන් ලෝකෙන් නම් අපි කොන් වෙනවා. නමුත් ඒ කාන්තාවකට ලැබෙන විශාල ආඩ්‍යයක් වෙනවා. පිවිතුරුකම රකිනවා. ඒතර කාමභෝගී ලෝකේ අපි නෝන්ජලේ බවටපත් වෙනවා. අපි නිකන් රස දන්නේ නැති කෙනෙක් බවටපත් වෙනවා. පිවිතුරුකම නැති එක සැරේ ඊට පස්සේ ආය ගන්න බෑ. නිසා මේක නැති කෙනෙක් නැහැ. මෙතන එන කිසිම කෙනෙක් මේක නොදන්න තත්යක නෙමෙයි තියෙන්නේ. කොටින්ම හුස්ම පළ ප්‍රස්වාසයේ අන්තිමේ මෙතෙන්ට යනවා. ඉතින් අඳුරගන්නේ අඳුරගත්තත් ඒක මහා විශාල දෙයක් විදිහට සලකන්නේත් නැහැ. අපි ඒ වෙනකොට සද්ද ඇහෙන එක ගැන චෝදනා කර කර ඉන්න හරි ආසයි. වේදනාව ගැන චෝදනා කර ඉන්න හරි ආසයි. නමුත් හැම හුස්මක්ම ඉවර වෙන තැන තප්පරයකට හරි චිත්තක්ෂණයකට හරි ඔතෙන්ද ගිහිලා තමයි එන්නේ. නමුත් අපේ තියෙන බය මුසු ගතිය නිසා උතෙන් යන බව දන්නෙත් නැහැ. ගියාට රැකිය යුත්තේ ඒක බව දන්නෙත් නැහැ. ඒකෙම මැක්‍රෝ ලෙවල් එක තමයි හුස්ම රැල්ල සම්පූර්ණයෙන්ම සංසිඳුණාට පස්සේ එන විවේකයයි අපි මේ කතා කරන්නේ. ඒකේ මයික්‍රෝ ලෙවල් එක හැම හුස්මක් පාසම තියෙනවා. හැම පියවරක් පාසම තියෙනවා. හැම ශබ්ද දෙකක් මැදම තියෙනවා. හැම හිතවිලි දෙකක් මැදම තියෙනවා. හැම වේදනා දෙකක් මැදම තියෙනවා. ඒක අල්ලගත්තට පස්සේ තියෙනවා. ඒකෙන් තොර කිසිම චිත්තක්ෂණයක් නැහැ. අවසරයි ස්වාමීන් වහන්සේ එදිනෙදා ජීවිතයේදී රාගසිතක්, ද්වේෂසිතක් පැනනගින අවස්ථාවල ඒ අවස්ථාවේදී අකුසල් මූලය හඳුනාගත්තාම එතන අකුසලය නැති එතන එන්න කඩලා ගන්න පුළුවන් නැත්නම් සමහරක් වෙලාවට ඒ අවස්ථාවේදී නැතුව යනවා සමහරක් වෙලාවට ටිකක් දිගට යන ගිහිලා තමයි පේන්න පටන් ගන්න. සානසේ අවස්ථාවේදී කොහොමද ඒක අකුසලේ ප්‍රහාණය කරන්න? ඇත්තටම අකුසල ප්‍රහාණයක් අපිට ඒක දිහා බලන්න. බලපත් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සඳහන් කළ තියෙන්නේ ඥානතෝ භික්කවේ පස්සතෝ ආසවාණං khයං වදාමි න අජානතෝ න අපස්සතෝ. මහණ මේ ආසව ආදී කෙලෙස් ධර්ම දැක්ක කෙනාට විතරයි ප්‍රහාණය කරන්න පුළුවන් වෙන්නේ. දන්න කෙනාට විතරයි ප්‍රහාණය කරන්න වෙන්නේ. මේ හීනෙන් නොදැන නොදැක කෙලෙස් ප්‍රහාණයක් වෙන්නේ නැහැ. ඒ නිසා අනික් වෙලාවල් වල කෙලෙස් නැත්තම් කිසිම කෙලෙසයක් එක ගනුදෙනුවක් නැහැ. අපි කාලය නාස්ති කිරීමක් වෙන්නේ. දැන් නම් කෙලෙසයක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි වැලට බහැලා තියෙනවා. ඉතින් යුද්ධේ. ඒකට කෙලෙසයක් ආපු වෙලාව විතරයි කෙලෙස් ප්‍රහාණයක් සිද්ධ වෙන්නේ. ඒ නිසා අපට මේ කෙලෙසේ කෙලෙසයක් වශයෙන් දැන ගැනීම කෙලෙසයක් නෙවෙයි කියන පාඩම මතක තියාගන්න. අපි සදාචාරය උගන්වන්නේ කෙලෙසේ කෙලෙසේ බව දැනීම කෙලෙසයක් කියන. එතකොට එයා බය වෙනවා. කෙලෙසක් වෙනකොට බය වෙනවා. ඒ මොකද හේතුව මේ කෙලෙස් වල ඒකේ ඉන්නේ කතා කරලා නෙමෙයි අහම්බෙන් එන්නේ. ඒකට බයයි. ඉතින් මේ මනුස්සයා කවදාකවත් කෙලස් කපන්න බෑ. එමන්ස පොරොප ගහගෙන වටතාප බැඳගෙන දියාගල් හදාගෙන කෙලස් නොවෙන්න හදාගෙන තිනවා. ඉතින් කෙලස් ආව දවසේ කොහෙන් කරගලා වැටෙන්නේ නැහැ. කෙලස් එක කිසිම හැසිරීලා නැහැ. මේ වෙලාවේදී ওই කියන தത്വෙදී කෙලස් මුණට මුණ දීලා තියෙන නිසා අපි පළවෙනි සතුට ඇති කරගන්න ඕන දැන් කෙලෙසක් ඇවිල්ලා තියෙනවා. සන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං සම්තිමේ අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජාන. තමන්ගේ හිතට කාමච්ඡන්දයක් ආපු වෙලාවේදී මගේ අධ්‍යාත්මික ආධ්‍යාත්මික කයෙහි සන්තානේ දැන් කාමච්ඡන්දේ ඇත්තේයි දැනගනි. බුදුන් දැනගත්තට වැඩකුත් නැහැ. අල්ලපු ගෙදර මිනිහා දැනගත්තට වැඩකුත් නැහැ. පහුවෙලා දැනගන්න වැඩකුත් නැහැ. ඉන්දිසලා දැනගන්න වැඩකුත් නැහැ. ඒ යම්ම චිත්තක්ෂණයක මේ කාමච්ඡන්දේ තියෙනවා කාමච්ඡන්දේ තියෙනවා කියලා දැනගන්න පුළුවන් නම් ඒක කොහොමද කොටු වෙලා තියෙන්නේ. ඒ කාමච්ඡන්දේ ඉන්දිසලා සතිය මේ කාමච්ඡන්දේ පස්සේ සතිය. එතකොට විතරයි කෙලස් ප්‍රහාණයක් සිද්ධ වෙන්නේ. ඒ නිසා කෙලස් නොයෙන්න කටයුතු කරන්න එපා. එන්න කටයුතු කරන්නත් එපා. ආපු වෙලාවේදී දක්ෂ වෙන්න ආපිලාදී යෝනිසමනස්කාරය ඇති කරගන්න දැන් මේක රාගයක් ඇවිල්ලා තියෙන කියලා දන්නවනම් හැබැයි ඒක රාගයක් වෙන්න ඕනේ හිතාගත් එකක් නෙවෙයි ද්වේෂයක් වෙනවා ද්වේෂයක් කියලා දන්නවනම් පර උපදේශ රහිතව තෑහෙන ඉදිරියේ ඒක හරියට කියනවනම් මේ ඕනෙම රෝගයක රෝග බීජය දන්නවනම් බෙහෙත හොයන්න එච්චර කරදර වෙන්නේ අපිට ප්‍රශ්නේ තියෙන්නේ රෝග නිදානයේ නෙමෙයි බෙහෙත වැටේ එතකොට කොච්චර වෙදකම් කරවද නැහැ ඒ නිසා කොක්ස් පොස්ටියුලේෂන් එක දාලා ඒ විස බීජ මරණ මේ නිරෝගී උපස්තරයක බෝ බෝ කරන්න ඕන ලෙඩේ. එතකොට තේනවා මේ රෝගයට මේ රෝග ලක්ෂණ. ඒක දෙසරෙට තුන්වෙනි සැරේත් කරන්න ඕනේ. එතකොට තමයි කියන්නේ මේ රෝග මේ මේ මේ ඇතිලා තියෙන රෝග ලක්ෂණ වලින් ප්‍රධාන රෝග ලක්ෂණ අදාළ රෝග බීජය මේකයි කියලා දන්නවනම් ඊට පස්සේ ඒ දැන ගැනීමෙන්ම ඒක නැතිලා යනවා. අපි එහෙම නෙවෙයි කරන්න දන්නේ මේ ඔක්කොම රෝග ලක්ෂණ නැති කරන්න හදන. කද්දාකවත් මේ root cause එක අල්ලන්න බෑ. ඊට පස්සේ රෝග ලක්ෂණ නැති වුණාට රෝගේ තියෙනවා. මේ මේ ඇඟේ නිකන් ඊට්‍රොජෙනික් ඉෆෙක්ට් එකෙන් පටන් ගන්නවා අනවශ්‍ය බෙහෙත් අරගෙන. මේක එහෙම නෑ කොටකොල්ල හරියට රාගය අපේලාවේදී රාගය කියලා දැනගන්නවා. ඒක මේ ආධුනිකයන කරන්න බෑ. ඒක හොඳට අරමුණක් කාම මේ කායනුපසනාවට අදාළ අරමුණක් ගෙවෙනකම් බලන්න හිටපු කෙනාට විතරක් නාම ධර්මයක් ගෙවෙන හැටි බලන්න පුළුවන්. ඒ නිසා රූප ධර්මයක් අරගෙන රූප ධර්ම ගෙවෙනකම් ලක්ෂ කෝටි වාරයක් යන්න ආරින්න. එතකොට අර සුදුසුකමක් ලැබෙනවා තමන්ගේ මූල කර්මස්ථානයේ වශයෙන් ගත්ත අරමුණ රූප කර්මස්ථානයේ විතරක් නෙවෙයි ඕනම රූපයක් දිහා බලන ඉන්නකොට ප්‍රතික්‍රියා කරේ නැත්නම් ගෙවෙනවා. ඊට පස්සේ තේරෙනවා ඕනම රූපයක් ප්‍රතික්‍රියා නොකර බලා හිටියොත් ගෙවෙනවා වගේම ඕනම නාමයක් ප්‍රතික්‍රියා නොකර ඉන්නකොට ගෙවෙනවා. යං කිංච සමුදේ ධම්මා සම්බන්තන් නිරෝධ ධම්මා. උපදින සෑවි ඇත්තා වූ යම් තාක් ධර්ම කොටස තියෙනවා දේ සියල්ලම කිසිම බාහිර උපකාරකින් තොරව ප්‍රහාණය වෙනවා. ඒකට මේ බාහිරෙන් ජග් ගහන්න යෑමෙන් තමයි මේ ප්‍රශ්න ලෝකේ ඇති කරගන්න තියෙන්නේ. ඒ ඉන්නේ ධර්ම ඒක විසීම නැති වෙන. අපි ඒක අතරමඟදී අල්ලගෙන එයාට අමුතු උත්තර දෙන්න හදනවා. එතකොට අර අපි ගන්න ප්‍රයත්නේ වැරද්ද නිසා විශාල විලෝපන රාශියක් හටගන්නවා. ඒකට වග වෙන්න වෙනවා. ඒකට කර්ම කියලා බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා. වෛද්‍ය ශාස්ත්‍රය නැත්නම් අනිකුත් තැන්වල වැරදි රෝග නිర్ణය කියලා කියනවා. නිවැරදි රෝග නිర్ణය නම් රෝගය දැන ගැනීම ඩයග්නොසිස් අන්තිම ප්‍රොෆෙෂනල් ජොබ් එකක්. ඒක පොට්ටෙට කරන්න බෑ. තුන් හතර සැරයක් කරලා ඒ නිසා රාගයක් ආවට පස්සේ ඒක කෙලේශයක් කියලා ගණන් ගන්න එපා. ඇති හැටි කියලා ගණන් ගන්න. ඒක ඉන්නේ හේතුවක් ඇතුව ද්වේෂයක් ආවම ද්වේෂය කියලා දැනගන්න පුළුවන්. මුලදී නම් පේනවා එයා විසි දත් විලිස්සගෙන පැනලා තෝකඤ්ඤම් මරඤ්ඤම් කියන ගතියක් තියෙනවා. නමුත් දෙසරයක් තුන් සැරයක් කෙලිම මුණු දුන්නාට පස්සේ ඊට පස්සේ තේරෙන පටන් ගන්නවා එයා අර විදිහට විලිසන් දෙන්නෙත් නැහැ. පැනලා බය කරන් දෙන්නෙත් නැහැ. දන්නවා මොකද අපි සන්නත් සන්නත්දයි කිය. බල්ලෙක් උනත් කන්න පැනගෙන එනකොට දිව්වොත් එළවෙලව කනවා. නතර වුණොත් ආපු එකට කන්න ඉඩ තියෙනවා. එච්චරයි. එතනින් නතර වෙනවා. වගේ කෙලස් එක අපිට කරන්න දෙයක් නැහැ. හඳුනා ගැනීම පමණයි කළ යුත්තේ කියලා කියන්න පුළුවන්. මම මේ කියන්නේ ආධුනිකයෙකුට නෙමෙයි. ආධුනිකයට එකමඩක්වත් කරන්න බෑ. ආධුනිකයව වෙනකොට අනාගෙන වණ කරගෙන මේ මේ කායනුපසනා දක්ෂ වෙච්ච යෝගාවචරයට පුළුවන් පැහැදිලිවම ඔය චෛසික ධර්ම අරූපී ධර්ම මත වෙනකොටත් අර ක්‍රමයටම යමක් නොකර දේශ බලා සිටීමේ හැකියාවෙන් ඒව ආපු පාරෙන්ම ඒව එවිලා නැටි දැක් ගන්න. ඒ වෙන විශේෂ ප්‍රශ්නයක් නැත්නම් අපිට පුළුවන් මේ විනාඩි 10ක් වැඩිපුර කාලයක් තියෙනවා අපිට සක්මන් භාවනාව සඳහා ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. නැත්නම් අපි ධර්ම සාකච්ඡාය නිමා මෙතන සටහන් කරලා සක්මන්ට ගත කරනවා අපි මෙතන සිට 3 දක්වා සක්මන් කරලා 3ට රැස් වෙනවා සාමූහික පරයන්ක භාවනාවක් සඳහා මේ ප්‍රකාශයත් එක්කම අපි ධර්ම සාකච්ඡාය නිමාව සටහන් කරනවා සම්බන්ධ වෙච්ච ශිළු දිනාටම තෙරුවන් සරණයි